ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නාවාන පිටියගෙදර මිහිරිගම අමාවි අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මාරස්සන ජාගර ස්වාමින්ත්‍රයන්න් වහන්සේ මිය සදේවතුනි දීඝනිකායේ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 කතංච පන බික්කවේ බික්කු අත්ත දීපෝ විහෙරති අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපෝ ධම්ම සරණෝ අනඤ්‍ය සරණෝ තීති මේ ලෝක ධාතුට පහළ වී වදාලා වූ සර්වක්‍රාජෝත්තමයන්න් වහන්සේ මහා කරුණාවෙන් යුතුව පින්වතුනි පිවිතුරු සීසත් ධර්මය දේශනා කරන්නට යෙදුණා. අද දවස තුල පින්වතුනි දීඝනිකාය කියන අතිදහම් ග්‍රන්ථෙහි සක්විති රජු ගැන පිළිබඳව දේශනා කළා වූ සිහනාද දෙසුමක් චක්කවති සීහනාද සූත්‍ර දේශනාව බොහොම උතුම් වටිනා සූත්‍ර දේශනාවක්. සරුවක්ති රාජෝත්තමයන්න් වහන්සේ මගධ රටෙහි මාතුලා නුවරයි වැඩ සිටිය කල. සරුවක්යන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමතලා සිහිපත් කරන්නට යෙදුනේ පින්වතුන්ට දහම් මාත්‍රිකා කොට දේශනා කොට ලැබුවා වූ ඒ උතුම් පාළි පාඨය. අත්ථ දීපා භික්ඛවේ විහෙරත තමා දූපතක් දූපතක් බඳු කොට වාසය කරන්නට ඕන තමා සරණ කොට ගන්නට ඕන අන් කෙනෙකු සරණට ගන්නට එපා ධර්මයේ දූපතක් බඳු කොට වාසය කරන්නට ඕන ධර්මයේ සරණ කොට ගන්නට ඕන අන් දෙයක් සරණට ගන්නට එපා කියලා දහම් මාත්‍රකාවින්ම පින්වතුන්ට දේශනා කරන්නට යෙදුනා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකෙන් සිහිපත් කරනවා කොහොමද කොහොමද තමාව දූපතක් බඳු කොටගෙන තමා සරණ කොටගෙන අන්තිනකු සරණ කොටගෙන වාසය කරන්නේ කොහොමද ධර්මයේ දූපතක් බඳු කොටගෙන ධර්මයේ සරණ කොටගෙන අන්ධයක් සරණ නොකොටගෙන වාසය කරන්නේ කියලා සිහිපත් කරනවා පින්වතුනි කෙලස් තවන වැර වීරියෙන් නුවණින් යුතුව මනස සිහියෙන් ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරන පිණිස කය පිළිමදව කායානුපසනාවෙන් යුතුව වාසය කරනවා වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා මේ සතර සතිපට්ඨාන ධර්මයේ පිළිබඳව පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න තියදුනා. ගිහි පින්වතුන් බොහෝම වටිනවා. වර්ෂයක් ආරම්භ වෙනකොටම පුරුදු පුහුණු නොකරපු උතුම් ගුණධර්මයක් ඇටියෙට හැමදාම සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් කොටසක් සත්‍යහනා කරනවා. කොටස කොටස සත්‍යයනා කරනවා කියන්නේ අවුරුද්දක් දෙකක් යනකොට පින්වතුනි සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව කටපාඩම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳට මතකෙ හිටිනවා. දබාන්ත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා තමා දූපතක් බඳු කොට තමාමම සරණ කොටගෙන ආන්තින්කු සරණ කොට නොගෙන ධර්මයේම දූපතක් බඳු කොටගෙන ධර්මයේම සරණ කොටගෙන ආන්දයක් සරණ නොකොටගෙන වාසය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් සිහිපත් කරනවා අපට. හරියට සිය පියාගෙන් Tamanට උරුම සතර සතිපට්ඨානේ නම් මේ සිටිය යුතු තැන ප්‍රගුණ කළ යුතු තැන වැඩි යුතු තැන හැසිරෙන්නට කියලා කියනවා සතිපට්ඨානිය තුල සිය පියාගෙන් උරුම වූ මේ සතර සතිපට්ඨානිය Taman සිටිය යුතු තැන හැසිරිය යුතු තැන හැටියට මායාව අල්ලගන්ට සිදුරක් නොලබන තැනක් හැටියට මායාට අරමුණක් නොලබන තැනක් හැටියට කුසල් දහම් වල සමාදන් වීම යෙදීම හේතු කොටගෙනම පුණ්‍ය ධර්මව වැඩිනයි කියවා. දැන් බලන්න පින්වතුනි සතර සතිපට්ඨාන ධර්මයේ තුල මනාකොට හැසිරෙනවා නම් කුසල ධර්මයන් සමාදන් වීම හේතු කොටගෙන පුණ්‍ය ධර්මව වැඩෙනවා පින් වැඩෙනවායි කියනවා සතිපට්ඨාන ධර්මව වැඩෙනකොට පුණ්‍ය ධර්මව බලවත් බවට පත් වෙනවායි කියනවා පෙර සිදුවුවා කියනවා පෙර සිදුවුවා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්වතුනි මේ මහා සමුදුර සීමා කොටගත් මහ ජනපදයන්ට අධිපතිව සතුරන් දිනා දිනාගත් ඒ ජනපදයන්හි තාවුරු බවට පත් වුණු සප්ත රත්නයන්ගෙන් යුක්ත වුණු ධාර්මිකව දෙහැමි රජකු හිටියා දල්හ නිමි කියලා. මොකද්ද නම? දල්හ නිමි. මේ ධාර්මික ශක්තිති රජ කෙනෙක්. චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය පින්වතුනි පුත්‍ර රත්නය මේ කියන සප්ත රත්නයන්ගෙන් යුතුව සූර වීර පරසෙන් මඩින දහසකට වැඩි පුත්‍රයෝ සිටින ඒ පුත්‍ර රත්නයන්ගෙන් යුතුව පින්වතුනි දඬුවමින් තොරව අවියාවුදෙන් තොරව ධාර්මිකව ධර්මයෙන් ජය ජය අරගෙන වාසය කරන මේ ශක්විත රජුරෝ අවුරුදු 100 දහස් ගණනක් ගියාට පසු තමුගේ අතවැසි පුරුෂයෙකුට ආමතල සිහිපත් කරනවා පුරුෂය යම් දවසක මේ දිව්‍ය චක්‍ර රත්නය බැහැර වුණාද තිබූ තැනින් වෙනත් අතකට ගියාද එහෙම දැක්ක දවසට මට දැනුම් දෙන්න ඕන කියලා අවුරුදු 10000 ගණනක් ඉක්මවාගෙන ගියාට පසු පින්වතුනි ඒ පුරුෂයා දල්හනිමි කියන මේ ශක්විත රජුන් කරා එළඹුණා. එළඹිල සිහිපත් කරනවා දේවයන් වහන්සේ චක්‍ර රත්නය තිබූතනින් බැහැරට වූවා පසුබස වූවා කියලා මේ විදිහට සිහිපත් කරන්ට යදුනා. එහෙම සිහිපත් කරනකොට ශක්විත රජුරෝ පින්වතුනි සමුන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නයේ අමතන්ත යෙදුණා. දරුවට සිහිපත් කරනවා. තින්වත් දරුව ඒකාන්ත වශයෙන්ම මේ පංචකාමයන් මේ මනුස්ස ලෝකයේ විඳ පංචකාමක බොහොම ඇති. දැන් මං දිව්‍ය කාමයන් පිණිස උත්සාහවත් වෙන්නට ඕන. එහෙම කල්පනාවට අරගෙන පින්වතුනි අර පුතාට රාජ්‍ය පවරලා කේසරවුල් ඉවත් කරලා පින්වතුනි පාඬු පෙව් වස්ත්‍ර පෙරවාගෙන අනගාരികව පැවිදි බිමටපත් වුණා. මේ දහසනිමි කියන සක්විති රජුරුව. දැන් මේ වැඩිමහල් පුත්‍ර රත්නය රාජ්‍ය අනුශාසනා කරනවා. මේ විදිහට රාජ්‍ය අනුශාසනා කරනකොට අර ඔටුනු පලන දු රජුරුව ඔන්න සිහිපත් කරනවා දේවයන් වහන්සේ අර තිබූ තැනින් චක්‍ර රත්නියෙන් දැන් නැත්තටම නැති වුණා කියලා. මෙහෙම කියනකොටම ඒ පුත්‍ර රත්නිය ඒ බස අසනුවත් සමගම අසතුටටපත් වුණා. සිත් ඇවුලකටපත් වුණා පින්වතුනි. අසතුට සිත් ඇතිව පින්වතුනි අර පැවිදි බිමටපත් වුණා දාලනිමි මහ ස්ත්‍රීන් වහන්සේ කරා එළබිලා දේවයන් වහන්සේ මෙහෙම දෙයක් සිදුවා කියලා සිහිපත් කරන්ට එදුනා. ඒ මොහොතේ තමුගේ පුත්‍ර රත්නියට සිහිපත් කරනවා. පුතේ ඔය දිව්‍ය චක්‍රය ඔය දිව්‍ය චක්‍ර රත්නය නොපෙනී ගියායි කියලා අසතුටටපත් වෙන්න එපා. නොසතුට සිත් ඇති කරගන්නට එපා. ඔය දිව්‍ය චක්‍රය චක්‍ර රත්නය ඔබගේ පියාගෙන් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. බූදලයක් නෙවෙයි. දෑවැද්දක් නෙවෙයි. ආර්ය චක්‍රවර්ති පිළිවෙතේ දෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ චක්‍ර රත්නේ ඔබට පහළ වෙයි යම් දවසක. ඒ නිසා පින්වත් පුතුණුවනි යම් ආකාරයක පුරපසලසක පොයි දිනයක හිස සෝදා හොඳින් වතුර නාලා සුදු වස්ත්‍ර හැඳගෙන අටඟින් යුත් පියවස් සමාදන් වෙලා උඩු මහල් සඳලු තලයට විල් ඉන්නකොට අර දහසක් ඇති රාත්‍ර වලලු සහිත ගැඹ සහිත සියලු අයුරුන් පිරිපුන් වූ චක්‍රරත්නය පහළ වෙනවා කියලා මේ වචනේ සිහිපත් කළා. ඒ මොහොතේ තමුන්ගේ ජේෂ්ඨ පුත්‍රරත්නය විමතනවා දේවයන් වහන්සේ චක්‍රවර්ති පිළිවෙත් මොනවද කියලා අහනවා. ආර්ය වූ චක්‍රවර්ති පිළිවෙත මොකක්ද කියලා. අන්නේ මොහොතේ පින්වතුනි කාරණා තුනක් සිහිපත් කරනවා මෙහෙම. පින්වත් මා පුත්‍රයා දහස කුසල් දහමට ගෞරව කරමින් දස කුසල් දහමට සත්කාර කරමින් දස කුසල් දහමට පුදමින් දස කුසල් දහමට යහපත් පැවතුම් ඇතිව දස කුසල් දහම් ධජයක් කොටගෙන පතාකයක් කොටගෙන ආධිපති කොටගෙන ධාර්මික රැකවරණය ආරස්සාව පිළියෙල කරන්නට ඕන කියලා මේ වචනේ සිහිපත් කළා. එතකොට ධර්මයට සත්කාර කරන්නට ඕන, ගරු බුහුමන් දක්වන්නට ඕන. දැන් සදහැවත් පින්වතුන් පවිත්‍ර සී සත් ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ අවස්ථාවල ධර්ම ගෞරවයෙන් යුතුව ගිහි පින්වතුන් තුරුරුවන්ගේ සරණ මේ කන් යොමාගෙන බුදුබණ ටික අහනවා ධර්මී දේශනා කරන මොහොතේ ධර්ම ගෞරවයෙන් යුතුව ඒ වාගේම ධර්මයට පුද සත්කාර කරනවා මේක තමයි ඔන්න තමුනි ජේෂ්ඨ පුත්‍ර රත්නයට සිහිපත් කළ පළවෙනි කරුණ දස කුසල ධර්ම හැටියට දස කුසල ධර්මයන් ඇසුරු කරගෙන හමුදාවන් තමුගේ විජිතේ ඉනවද ධාර්මික රැකරුණ සලසන්තේ කියවා දාස කුසල් ධර්මයන් ඇසුරු කරගෙන ශාස්ත්‍රයන් කෙරෙහි ධාර්මික රැකවරණීය ආරස්සාව සලසන්ට උන කීවා. බ්‍රාහ්මණ ගෘහපතිවරුන් කෙරෙහි ධාර්මික රැකවරණීය ආරස්සාව සලසන්ට උන කීවා. ගම් ජනපදාදී ඒ සියලු වැසියන්ටත් ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ධාර්මික රැකවරණීය ආරස්සාව සලසන්නට ඕන අඩුම තරමේ සිව්පාවුන් සිව්පාවුන් ඒ පක්ෂීන් කෙරේද ධාර්මික රැකවරණය සලසන්නට ඕන හැබැයි දස කුසල ධර්මීය සමාදන් වෙලා දස කුසල ධර්මීය තුල පීඨමින් උන්න දැන් මේ චක්‍රවර්ති පිළිවෙත් දේශනා කරනවා කරුණු දෙකක් තුන්වෙනි කරුණ හැටියට සිහිපත් කරනවා යම් ආකාරයකින් තමුගේ විජිතෙහි ධනෙ නැති උදවියට ධනය දෙන්නට ඕන. ශ්‍රමණ බමුණු මද ප්‍රමාදයෙන් වැළකීලා ඉවසීමෙන් යහපත් වාසය කරනවා. ඒ උත්තමයන්න් වහන්සේලා සිත දමනය කරගෙන ඉන්නේ සංසිඳවගෙනයි සීල සමාධි ප්‍රඥාදී ගුණධර්මයන්ගෙන් යුක්තයි. ඒ උත්තමයන්න් වහන්සේලා කරා එළඹිලා අනේ ස්වාමීනි පින මොකක්ද පව මොකක්ද කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද වැඩේ කුමක්ද අවඩේ කුමක්ද අර්ථය අනර්ථය කුමක්ද කියලා নিরතුරුවම විමසන්න ඕන කියනවා දැන් බලන්න මේ චක්‍රවර්ති පිළිවෙත් ආර්ථය අනර්ථය පිළිබඳව විමසීම සියලු සතුන් කෙරේ දස කුසල ධර්මයට අනුකූලව ආරස්සාව සලසා දීම දස කුසල ධර්මයන්ට ගෞරව කරමින් මෙන්න මේ කියන පිළිවෙත් තුන බුදුරජාණන් වහන්සේ තමුගේ පුතුවනට සිහිපත් කරන් තිරුණා පින්වතුනි. එහෙම සිහිපත් කරලා ඒ ආරි චක්‍රවර්ති පිළිවෙතේ යම් ආකාරයකින් ඔබ හැසිරෙනවද? ඒකාන්ත වශයෙන්ම පුරපසලසක පොවදිනී සඳලු තලේ අතංගින් යුත් පෙහෙවස් සමාදන් වෙලා ඉන්නකොට අර චක්‍ර රත්නිය පහළ වෙන බව සිහිපත් කරන් තිරුණා පියාගේ. ඒ පියාගේ වචනේ පරිද්දම පින්වතුනි අර චක්‍ර රත්නයේ 15 වෙනිට යෙදුන පින්වතුනි. එහෙම චක්‍ර රත්නයේ 15 වෙනකොට පින්වතුනි ඒ ශක්විත රජුව කල්පනා කරනවා ඒකාන්ත වශයෙන්ම මම දැන් ශක්විත රජෙක් වෙන්නටයි ඒ යන්නේ කියලා ඒ මොහොතේ පින්වතුනි ඒ ශාස්ත්‍රීය රජුරෝ වහා නැගිටලා උතුරු සළුවේ ඒකාංශ කරගෙන පෙරවගෙන වම් අතින් රාංකෙන්ඩිය අරගෙන දකුණු අතින් පින්වතුනි චක්‍ර රත්නයට පැන් ඉහන්ට යදුනා චක්‍ර රත්නය කැරකෙත්වා චක්‍ර රත්නය කැරකෙත්වා විශේෂයෙන් ජය ලබා දෙත්වා කියලා මේ වචනේ සිහිපත් කරනකොට පින්වතුනි ඒ චක්‍ර රත්නය නැගෙනහිර දිශාවට උතුරු දිශාවට පින්වතුනි කැරකි කැරකි යන්නට යෙදුණා. නැගෙනහිර දිශාවට යනකොට ඒ අනුව සක්විති රජුව චතුරංගනී මහා සේනාව සමග පිංගුතුනි ඒ දෙසටයි පිටමන් වුණේ. ඒ පෙදෙසේ ඒ ප්‍රදේශයේ යම් ආකාරයක රජෙකු හිටියානම් ඒ රජුරෝ මහ රජාණනි ඔබගේ පැමිණීම යහපත් ඔබටයි මේ විජිතය අපට අනුශාසනා කළ මෙනව මේ විදිහට පින්වතුනි අර සාක්විති රජුරන්ට ඒ ප්‍රදේශ වාසී රජවරු සිහිපත් කරනකොට සතුන් නොමෙරිය යුතුයි සොරකම් නොකළ යුතුයි මේ දස අකුසල ධර්මයන් පිළිබඳව සිහිපත් කරන්ට යෙදෙනවා ඒ වගේම පින්වතුනි නැගෙනහිර දිශාවට අර චක්‍ර රත්නේ පෙරලි පෙරලි යන මොහොතේ පින්වතුනි ඒ දිශාවේ ඉන්න යම් යම් රජ කෙනෙක් ප්‍රදේශවාසී රජ කෙනෙක් වේද මහරජාණෙනි ඔබගේ පැමිණීම යහපත් කියලා පින්වතුනි අපට අනුශාසනා කරන්න. ඒ මොහොතේ මේ නැගෙනහිර දිශාවට යම් රජ කෙනෙක් රාජ්‍ය ධාර්මිකව පාලනය කරාද ඒ ඇත්තන්ට සිහිපත් කරනවා දස කුසල ධර්මයේ තුල හැසිරෙන්නට ඕනේ කියලා. උතුරු දිශාවේ විරුද්ධ වුණු යම් රජවරු සිටියද සක්විති රජුරවන්ට අනුව යන්න වුණා. නැගෙනහිර දිශාවේ විරුද්ධ යම් රජවරුන් සිටියද ශක්‍ති රජුරවන්ට අනුකූලව පින්වතුනි කටයුතු කරන්නට යෙදුණා. පින්වතුනි මේ ආකාරයට පින්වතුනි ඒ චක්‍ර රත්නය කඩයණයක් ගැසූ කලක් මෙන් ශාක්‍විති රජුගේ අන්තපුරයේ පින්වතුනි සෝභමාන කරමින් නැවතුණා පින්වතුනි දෙවිනි ශාක්‍විති රජුරෝ තුන්වෙනි ශාක්‍විති රජුරෝ හතරවෙනි පස්වෙනි හයවෙනි සක්විති රජුව පින්වතුනි අවුරුදු 10000 ගණනක් ඇවෑමෙන් ඕන්න පින්වතුනි ඉක්මවාගෙන යනකොට අර චක්‍ර රත්නයේ තිබූ තැනින් අතුරුදහන් වුණොත් තමන් ජේෂ්ඨ පුත්‍ර රත්නය අමතල සිහිපත් කරනවා තිබූ තැනින් චක්‍ර රත්නය අතුරුදහන් වුණොත් මහ පුත්‍රය සිහිපත් කරන්නට ඕන කියලා පින්වතුනි චක්‍ර රත්නය තිබූ තැනින් බැහැරට යනකොට පින්වතුනි ඒ රජවරුන්ට කලින් කලට එළඹිලා සිහිපත් කරන්ට දුන දේවයන් වහන්ස චක්‍රරත්නයේ තිබූ තැනින් අතුරුදහන් වුණා ඒ හැම සක්විත රජ කෙනෙක්ම හිස මුඩු කරලා කසාවත් පෙරවගෙන පින්වතුනි පැවිදි බිමටපත් වෙලා දසරාජ ධර්මයෙන් යුතුව දසරාජ ධර්මයට සක්කාර පුද සක්කාර ගරු බුහුමන් දක්වමින් දැහැමින් සෙමින් ඒ රාජ්‍ය පාලනය කරන්ට යෙදුණ පින්වතුනි. නමුත් පින්වතුනි ඒ සක්විත රජුවන්ගේ සත්ත්වණියට පහළ වුණු ඒ ජේෂ්ඨ පුරුෂයා පින්වතුනි ඒ විදිහට පුද සත්කාර කරේනේ චක්‍රරත්නය අතුරු දහන් වුණාට පස්සේ තමුන්ගේ පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ස්වාමීනි ආර්ය චක්‍රවර්ති පිළිවෙත මොකක්ද කියලා විමසන්ට යෙදුනේ නැහැ පින්වතුනි. එහෙම විමසන්නේ නැතුව tamun හිතුමනා අපිට රාජ්‍ය පාලනය කරන්නට යෙදුනා පින්වතුනි. එහෙම රාජ්‍ය හිතුමනා අපිට පාලනය කරනකොට පින්වතුනි මේ හැම ඇමතිවරුම මේ මහා මාත්‍යෝ ඒ වාගේම දොරටු පාලක උපදේශක උදවිය රජුරුවන් කරා ඉලබිලා අජ්‍ය පාලනය කරනකොට දස කුසල ධර්මයේ තුලින් යුතුව කටයුතු කරනකොට නමුත් ආර්ය චක්‍රවර්ති පිළිවෙත් පුරන්නේතිකොට දවසින් දවස මේ විදිහට පිරිහෙනට පටන් ගත්තා ධනය නොලැබීමම නිසා දිලින්දන්ට දවසින් දවස නොඑක් නොඑක් හිංසන පීඩන ඇති වුණා. ඔය කාලය තුල පින්වතුනි එක්තරා පුරුෂයෙකුට දිනුදු පුරුෂයෙකුට ධනෙ නොලැබීමම නිසා පින්වතුනි අනුන්ට අයත් නුඳුන් දෙයක් පින්වතුනි සොරසිතින් ගන්නට යෙදුණා. එහෙම සොරසිතින් ගන්නට යෙදුනට පස්සේ ඒ පුරුෂයා අල්ලගත්තා. අල්ලගත්ත පුරුෂයෝ පින්වතුනි දේවයන් වහන්සේ මේ පුරුෂයා නුදුන් දෙයක් සොර කරගත්තා කියලා මේ වචනේ සිහිපත් කළා. ඒ පුරුෂයාගෙන් විමසනවා සැබෑද මේ චර පුරුෂයන් කියන කාරණය ඔබ නුදුන් දෙයක් සොරකම් කරගත්තද? දේවයන් වහන්සේ එහෙමයි නුදුන් දෙයක් සොරකම් කරගත්තා කියලා පින්වතුනි මේ වචනය සිහිපත් කරනකොට රාජ්‍යරෝ කියනවා කුමක් පිණිස එසේ දෙයක් එසේ දෙයක් කළාද කියලා. ඒ මොහොතේ ඒ සොර දුටුවා සිහිපත් කරනවා අහෝ ජීවත් වන්නට ක්‍රමයක් නැති නිසායි කියලා. ඒ මොහොතේ රජුරෝ තමනුත් යහපස්සේ ජීවත් වෙන්නට ඕන දෙමව්පියොත් පෝෂණය කරන්න ඕන අමුදරුවොත් පෝෂණය කරන්න ඕන තමුගේ කර්මාන්ත කටයුතු වලත් යහපත්ව හැසිරෙන්නට ඕන පරලොව සුගතිය කරා ගෙනියන විදියට ශ්‍රමණ බමුණන් කිරේ දම්පැම් පුද පූජා කටයුතු කරගන්නට ඕන කියලා පින්වතුනි වස්තු සම්පත්, භෝග සම්පත් ඒ පුරුෂයාට දෙන්නට ලැබුණා. පින්වතුනි ටික කලක් යනකොට තවත් පුරුෂයෙකු මේ විදිහටම නොදුන් දෙයක් සොරසිතින් ගත්තා. චර පුරුෂයෝ වහයි පුරුෂයා අල්ලාගෙන රජ්ජුරුවන් කරා පමුණුවන්ට යදුනා. රාජ්ජුරුව විමසනවා ඔබ සොරකම් කළාද කියලා. දේවයන් වහන්සේ සොරකම් කළා. කුමන කාරණාවක් නිසාද ජීවත් වන්නට නොහැකි නිසායි ඒ මොහොතේ පින්වතුනි ඔබ යහපත්ව දිවි පෙවත ගත කරන්න ඕන දෙමාපියන් පෝෂණය කරන්න ඕන අමුදරුවන් පෝෂණය කරන්න ඕන ශ්‍රමණ බමුණන් උදෙසා දන් වැටියක් පුද දෙන්නට ඕන පින්වතුනි මේ විදිහට සිහිපත් කරලා ඒ පුරුෂයාටත් වස්තු ධනය දෙන්නට යෙදුණා පින්වතුනි මේ කාරණය මුළු රටේම පැතිරිලා ගියා රාජ්‍යරුව අනුන්ට ධනෙ දිලින්දන්ට සොරසිතින් මෙහෙම ධනෙ ගන්නකොට ධනෙ දෙනවා කියලා පින්වතුනි මේ කරුණ දැනගෙන ඕන්න තවත් පුරුෂයෙක් සොරකම් කෙරුවා චාර පුරුෂයෝ රාජ්‍යරුවන් හමුවට ඉදිරිපත් කරනකොට කාරණා කාරණා විමසනකොට සොරකම් කළ බව සිහිපත් කරන්නට යෙදුනා ජීවත් වන්නට නොහැකි නිසායි කියලා පින්වතුනි රාජ්‍යරුව කල්පනා කරා මේ විදිහට සොරකම් කරන වාරයක් වාරයක් පාසා ධනය දෙනට යෙදුනොත් ඒක යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා මා කල යුත්තේ හිස ගසා දමන එකයි. චාර පුරුෂයන්ට සිහිපත් කරනවා මල් මාලා පලන්දලා හිස මුඩු කරලා තියුණු අමිහිරි බෙර වාදනය කරලා නගරයක් නගරයක් පාසා හන්දියක් හන්දියක් පාසා ප්‍රදර්ශනය කරලා වදකත් තලයට අරගෙන ගිහිල්ලා හිස ගැසල මරලා දාන්නට ඕන කියලා මේ වචනේ සිහිපත් කරන් තේදුනා. පින්වතුනි මේ අනස් සමගම හිස ගැසල මරලා දාන්නට ඕන කියලා මේ අනස් සමගම මුළු රට වැසියන්ටම දැනගන්න ලැබුණා. අහෝ රජ්ජිරුව මෙහෙම දෙයක් කළා. අපිත් දැන් මෙහෙම කරන්නට ඕනෝ කියලා පින්වතුනි අවි ආයුධ සදාගත්තා. අවි ආයුධ සදාගෙන පින්වතුනි දානේ නැති උදවිය හොර රහසේ ගිහිලා පින්වතුනි සත්ත්ව ඝාතන කරන්නට යෙදුනා. සත්ත්ව ඝාතනය කරලා කිසිවෙකුටත් දැනගන්නට නැති වෙන විදිහට ඒ ධනස්කන්ධය සොරකත් කරන්නට යෙදුනා පින්වතුනි. පින්වතුනි ආවියාවද තැනුවා අවියාද තනල ගම්වැසියන් මේ විදිහට නසල බඩු පැහැර ගන්නකොට නියම් වැසියන් නගර වැසියන් නසල බඩු පැහැර ගන්නකොට පාරේ අන එන උදවිය නසල බඩු පැහැර ගන්නකොට පින්වතුනි අයිතිකාරයන්ට සාක්ෂි දී ගන්නටවත් ඉඩකඩ තිබෙන්නේ නැහැ පින්වතුනි එහෙම තියමින් වස්තුව සොයන්නට යෙදුනා පින්වතුනි ආවි ආයුධ සොයාගෙන සත්ත්ව ඝාතනය කරනකොට මිනිසෙන්ගේ ආවුස ප්‍රමාණී පින්වතුනි එකල අවුරුදු 80000ක් ඒ අවුරුදු 80000ක් වුණු මිනිසුන්ගේ දරුවෝ අවුරුදු 40000 දක්වා පින්වතුනි ආවුෂයේ පිරිහිල ගියා අවුරුදු 40000ේ පිරිස පින්වතුනි අර සොරකම් කිරීම නිසා ඒ වගේම හොරකම් කරලා අර විදියට රජුරුවන් හමුවට පමුණුනකොට සොරකම් කළේ නෑ නෑ කියලා බොරු කියන්ට යෙදුනා. ඒ වගේම කේලම් කියන්ට යෙදුනා. පරුෂ වචන කියන්ට යෙදුනා. හිස් වචන කියන්ට යෙදුනා. මේ දස කුස අකුසල ධර්මයන්ම පින්වතනි ඉස්මතු වෙලා ඉස්මතු වෙලා එනකොට අර 40000ක් අවුරුදු ඇති මේ මිනිසුන්ගේ ආවුස දරුවෝ පින්වතුනි 20000 දක්වා ආවුෂය පිරීලා ගියා. දස අවුරුදු 20000ක් පමණ ඇති ඒ මිනිසයන්ගේ මේ දස අකුසල ධර්මයන් නිසා පින්වතුනි අවුරුදු දසදහස දක්වා පිරිහිලා ගියා. අවුරුදු දසදහසක් වූ ඒ දෙමාපියන්ගේ දරුවෝ පින්වතුනි ආවුසේ 5000 දක්වා පිරිහිලා ගියා. මේ විදිහට ඒ මිනිසයන්ගේ අර දස අකුසල් පංච දුස්චරිතු ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න ආවුසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරිහිලා ගින් මිනිසයාගේ ආවුසය අවුරුදු 2500 දක්වා පිරිහිලා ගියා. අවුරුදු 2500 දරුවන්ගේ ඒ දරුවෝ අවුරුදු 100 දක්වාම ආවුස ප්‍රමාණය අඩු වෙලා ගියා පින්වතුනි මේ විදිහට ආවුස ප්‍රමාණය ටිකෙන් ටික ටිකෙන් ටික ආවුසෙ වැඩි වෙනකොට පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ වැඩි වෙලා ගියා මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ පැතිරලා යනකොට ආවුසයෙන් පිරිහුණා වර්ණයෙන් පිරිහුණා ගුණනුවණින් සිහිනුවණින් පිරිහුණා පින්වතුනි ඒ සත්වයෝ අධර්ම රාගය විසම රාගය ලෝභය මිත්‍යා ධර්ම කියන මේ තුන් කරුණ ඉසමතු වෙවි ඉසමතු වෙවි ආව පිංගතුනි මිනිසයන්ගේ ඒ කරුණ ඉසමතු වෙවි එන කාලය තුල අර අවුරුදු 500ක් අවුරුදු ඇසි ඇතුව තිබුණු ඒ දෙමව්පියන්ගේ දරුවෝ 250ක් ආවුස ඇති බවට පත් වුණා ඒ කාලය තුලදී පින්වතුනි මවට සැලකුවේ නැහැ පියාට සැලකුවේ නැහැ ගරු බුහුමන් දක්වන්ට උවමනාවක් නැහැ ශ්‍රමණ බමුණන්ට ගුරුවරාදී කුල දිටුවන්ට ගරු බුහුමන් දෙක්ුවේ නැහැ පින්වතුනි මේ ධනය නැති උදවියට පිළිවෙලක් නැති කල්ලි දිලුදු බව පැතිරෙන්න පැතිරෙන්න පින්වතුනි ආන්සතු දේ පැහැර ගැනීම නිසා ආන්සතදී බලවත් ලෙස පැහැර ගැනීම නිසා අවියායුධ හදන්ට ඉදුණා අවියායුධ නිසා මනුෂ ඝාතන වැඩි ගියා මනුෂ ඝාතන නිසා බොරුව කේලම පරුස වචනේ හිස් වචනේ මේ දස අකුසල් ධර්මයන් ඉස්මතු වෙවි ඉස්මතු වෙවි එනකොට පින්වතුනි දැඩි ලෝභයත් ආශාවත් දේශයත් පැතිරිලම ගියා මිත්‍යා දෘෂ්ටිය පැතිරිලා ගියා අධර්ම රාගය විසම ලෝභය මිත්‍යා ධර්මෝ පැතිරිලා ගියා පින්වතුනි මිනිසයාගේ ආයුෂය අවුරුදු 100 දක්වා අඩු වුණා. පින්වතුනි ඔය කාලය තුල ඔය විදියට ආයුෂය අඩු වෙලා අඩු වෙලා අවුරුදු 16 10 දක්වාම මිනිසයාගේ අවුරුදු ප්‍රමාණය අඩු වෙනවයි කියනවා. අවුරුදු 5 කුල කුමරියෝ විවාහ දිවියටපත් වෙනවයි කියනවා. ඒ කාලේ පින්වතුනි මිනිසෙකුගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 10යි. අවුරුදු 5 කුල කුමරියෝ විවාහ දිවියටපත් වෙනවා. ඒ කාලේ පින්වතුනි පාසගෝ රස අතුරු දහන් වෙනවයි කියනවා. ගිතෙල් ගිතෙල් රසය අතුරු දහන් වෙනවා. වෙඬරු රසය අතුරු දහන් වෙනවා. මීපැණි රසය අතුරු දහන් වෙනවා. ලුණු රසය අතුරු දහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්ට යෙදුනා පින්වතුනි. ඒ කාලේ පින්වතුනි කුරක්කන් තමයි කියනවා ප්‍රධානම ආහාරය අග්‍රයි කියන්නේ අද කල මස් ඇල්හාලේ බත අග්‍ර වෙනවා වගේ අර අවුරුදු 10 කාලය තුල කුරක්කන් තමයි අග්‍ර වෙන්නේ කියනවා පින්වතුනි ඒ කාලය තුල මේ දස කුසල ධර්මෝ කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව යනවා දස කුසල ධර්මයේ නමවත් පින්වතුනි අහන්ට ලැබෙන්නේ අර අවුරුදු 10 කාලය තුල පින්වතුනි කුසල් කරන උදවිය ඇත්තෙම නැහැ කියනවා ඒ කාලෙදි පින්වතුනි මොහොතක් කල්පනාවට ගන්න මේ මනුෂ සම්පත්තියක් ලැබලා දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මේ වටිනා මොහොත අපට අහිමි වෙලා ගියොත් බැරි වෙලා හරි අවුරුදු 10 කාලය තුල අපටත් උත්පත්ති ලබන්න සිදු වුණොත් මේ රාග ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන් දුරුනොකට පින්වතුනි ඒ අවුරුදු 10 කාලය තුල කුසලය කියන නමවත් පින්වතුනි අහන්න ලැබෙන්නේ නැහැයි කියනවා පින්වතුනි. ඒ කාලය බොහොම දරුණු කාලයක්. පින්වතුනි එකල මව්ට වමනයි තමුගේ එකම දරුවා විවාහ කරගන්නට. ස්වාම පුරුෂයාට වමයි තමුගේ දුව විවාහ කරගන්නට. පින්වතුනි මව්ට සලකන්නේ නෑ පියාට සලකන්නේ නැති කාලයක් එළඹෙනවා දෙමාපියන්ට සලකන්නේ ශ්‍රමණ බමුණන්ට සලකන්නේ නැති ඒකල පින්වතුනි බොහෝ අධර්ම රාගී ඉසුමතු වෙලා එනවා තිරිසංගිය සතුන් වගේ හැසිරෙන්නටයි කල්පනා කරන්නේ මේ මගේ මව් පියා මෑණියෝ පියාණන් වහන්සේ එහෙම කල්පනාවට ගන්නේ නෑ පින්වතුනි එළු බැටළුවෝ කුකුලෝ ඌරෝ බලවලු සිවලුන් වගේ පින්වතුනි අර ධර්මය සිඳ බිඳ දමමින් ලෝක සත්‍ය යහපත් කුලාචාර ධර්මයන් නොතකා පිංගුතුනි හිතු හිතු මනාපේ හැසිරෙනට යෙදෙනවයි කියනවා පිංගුතුනි ඒ කාලේ හරි දරුණු විදිහට ඒ සත්ත්ව సంతාන තුල පිංගුතුනි දේශයේ වෛරය ඉස්මතු වෙලා එනවයි කියනවා මානසික ආවේගයන් ඉසුමතු වෙලා එනවයි කියනවා. දරුණු වදක චිත්ත පිහිටනවයි කියනවා. දැන් උනත් බලන්න දුවා දරුවෙකුට අවවාදයක් අනුශාසනාවක් කරනකොට දෙමාපියන් කෙරේ මොනතරම් වදක චිත්තයක්, ද්වේෂ චිත්තයක් ඇති කරගන්නවද කියලා පින්වතුනි. ඉතින් පින්වතුනි අර පුතු කෙරේ මවත් මව කෙරේ පුතු පුතු කෙරේ පියාත් පියා කෙරේ සෝහිරත් සෝහිර සෝහිරියන් කෙරේත් පින්වතුනි දරුණු වෛරයක් ඇති වෙලා දරුණු මානසික ආවේගයක් දරුණු වදක චිත්තයක් ඇති වෙලා පින්වතුනි හරියට මුවන් මරන්නා වගේ ඒ කාලය තුල අහන්ට ලැබෙනවා දෙවිවරු කියාගෙන යනවයි කියනවා අහෝ මෙන්න මේ වගේ මහ විපතක් එනවා ඒ මහ විපතේදී වර්ෂාජ ඇදහැලෙනවා දින යතක් මහ ධාරානිපාත වැස්ස ඒ වැස්සට වතුර බිඳුවක් වැටුණත් දරුණු විදියට අර වදක චිත්ත ඉසුමතු වෙලා ඇවිත් හරියට මේ තමුගේ මව් හරියට වදකියකු මුවෙකු දකින්නාසේ පින්වතුනි මහා ද්වේෂයෙන් යුතුව ඕනෝන් එන කුටා ගන්නවා මරා ගන්නවයි කියනවා. ඉතින් ඒ දෙවිවරු කියාගෙන යනකොට සිනහ වෙනවා. අහු ඔහොම දෙයක්ත් වෙනවද කියලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් නුවණ තියෙන පින්වතුන් කීප දෙනෙක් මහ වනාන්තරවලට පැනගෙන, ගිරි දුර්ගවලට පැනගෙන ඕනෝන්ටවත් පෙනෙන්නේ නැතුව මේ දින හත පින්වතුනි අර දින හත කල්පනා කරනවා ගත කරන්ට කියලා සත් දිනක් ආයුධ අන්තක් කල්පයක් වෙනවයි කියනවා පින්වතුනි ඒ ආයුධ අන්තක් කල්පයෙන් යම් කෙනෙක් බේරුණත් පින්වතුනි අර මහ වනාන්තරේ පඳුරකට හෝ එහෙම නැත්නම් නොතෙමෙන ස්ථානයකට වෙලා තමුන්ගේ පණ ආරසා කරගත්තට පස්සේ අර මරල දාල ඉන්න මව් මව්ගේ මල කඳ දැකලා පියාගේ මල කඳ දැකලා අහෝ භවත්නි අසිරියක්මයි අසිරියක්මයි අපගේ ජීවිතේ බේරුණා නොව අහෝ මේ මගේ මව් මෑණියෝ නේද අහෝ මගේ මේ පියාණන් වහන්සේ නේද පින්වතුනි ඔවුන් ටික දිනක තමුන්ගේ ජීවිතේ බේරගත්තු ටික දෙනෙක් පින්වතුනි අර මව්ගේ මෑණියන්ගේ පියාගේ මලකඳ දැකලා පින්වතුනි කල්පනා කරනවා අනේ අපි කවුරුත් දැන් සත්ව ඝාතනය නොකරීමු සොරකම් නොකරීමු පින්වතුනි අර සත්ව අවුරුදු 10 වයස ඇති ඒ දෙමව්පියන්ගේ දරුවෝ අවුරුදු 20 දක්වා ආයුෂයෙන් වැඩි වෙනවා පින්වතුනි ඇයි අර ಗುಣධර්මයක් සමාදන් වීම හේතු කොටගෙන අහෝ අසිරියක්මයි අසිරියක්මයි අද්භූතයි. අපි මේ විදිහට කුසල ධර්මයක් සමාදන් වීම නිසා අපි ආශයෙන් වැඩි වුණා අපේ දරුවන්ගේ. අපිත් මේ ගුණ ධර්මයේ වඩන්ට ඕන. අපි සොරකම සැලකෙමු. පින්වතුනි අර අවුරුදු 20 දරුවන්ගේ දරුවෝ අවුරුදු 40 දක්වා වැඩි වුණා. ඒ හැමදෙනා කතිකා කරගන්නවා අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන සොරකමින් වැළකෙනකොට අපි ආශයෙන් වර්ණයේ සැපයෙන් බලයෙන් වැඩි දියුණු නා ගුණ දහමින් අපි වැරදි කාම සේවනිනුත් වැළකීමට ඕන පින්වතුනි දහස අකුසල ධර්මයන්ගෙන්ම පින්වතුනි වැළකින්ද වැළකින්ද පින්වතුනි මිනිසයාගේ ආවුස ප්‍රමාණය පින්වතුනි 40 80 80 160 ඔය විදිහට පින්වතුනි මිනිසයාගේ ආවුස ප්‍රමාණය තමුන්ගේ ಗುಣධර්මයන් මත ටිකින් ටික ටිකින් ටික පින්වතුනි වැඩි දියුණුවෙන්ට යෙදුණා අවුරුදු 40000 දක්වා අවුරුදු 80000 දක්වා ওই විදිහට ආවුසේ වැඩි වෙලා වැඩි වෙලා පින්වතුනි අවුරුදු 90000ක් කියන කාලයක් එනවා. මිනිසෙගේ ආවුස ප්‍රමාණය අවුරුදු 90000ක්. ඒ කාලේ පින්වතුනි ඒ බරණැස් නුවරට පින්වතුනි උත්පල කියන නමයි වැටෙන්නේ. එතකොට බරණැස් නුවර කියලා කතා කරන්නේ නෑ උත්පල නුවරයි කියලා කතා කරන්නේ. ඒ උත්පල නුවර ඕන්න ඒ වැසියෝ ಗುಣධර්මෝ දියුණු කරන්න දියුණු කරන්න මිනිසයාගේ අවශ්‍ය ප්‍රමාණය අවුරුදු ලක්ෂයක් ඒ උත්පල උත්පල නිරේ පින්වතුනි උත්පල කියන නගරය පින්වතුනි පදුම නුවර බවට පත් වෙනවා පින්වතුනි දැන් ඔන්න මේ පදුම නුවර වැසියෝ ಗುಣධර්මෝ දියුණු කරන්න දියුණු කරන්න ආවුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි වෙන්න මිනිසයාගේ ආවුෂ ප්‍රමාණය පින්වතුනි අසංඛ්‍ය දක්වාම වැඩි දියුණු වෙනවයි කියනවා. අසංඛ්‍යයක්. ඒ අසංඛ්‍යයක් ඇති අර පදුම නුවර වැසියෝ එකලට මන්දහර කියන තමයි අර බරණසට කියන්නේ කියනවා පින්වතුනි. එකලට මන්දහර කියලා කියන්නේ. පූජාවලිය කියන අතිදහම් ග්‍රන්ථයේ තුල තමයි මේ අසංඛ්‍ය දක්වාම විස්තර කරන්නේ පින්වතුනි. ඒ ආයුෂ ප්‍රමාණය වැඩි වෙනකොට මිනිසෙන්ට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැටහෙන්නේ නැහැ. කල යුතු දේ නොකල යුතු දේ වැඩේ අවඩේ අර්ථය අනර්ථය වැටහෙන්නේ නැහැ පින්වතුනි. ಗುಣධර්ම හොඳට දියුණු කරගෙන තියෙන ආයුෂය අසංඛ්‍ය දක්වා වැඩි වුණා. ඔය විදිහට පින්වතුනි ඒ කාලය තුල අර අවුරුදු 580,000ක් 80,000 දක්වා ಗುಣධර්මයන් අඩුවෙන්ට අඩුවෙන්ට අඩුවෙන්ට අර ආසංඛ්‍යයක් දක්වා වූ ආහුස ප්‍රමාණය අඩු වෙනවා අවුරුදු 80,000 දක්වා. එතකොට දැන් බලන්න අවුරුදු 80,000 දක්වා නැවත අඩු වෙනට ඕන. නැවත අවුරුදු 80,000 වෙන කාලය තුලයි කියනවා ලොවට අරිහත් වූ තථාගත සම්මා සම්බුද්ධ වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවට පහළ වෙනවා කියලා කියන්නේ. ඒ කාලේ පින්වතුනි අවුරුදු 500 කුල කුමරිය විවාහ දිවියටපත් වෙන්නේ. ඒ කාලේ පින්වතුනි රෝග තුනක් තියෙනවා කියනවා. එක රෝගයක් කියනවා ආහාර තෘෂ්ණාව. ආහාරයට තියෙන කැමැත්ත. ආහාරය ගත්තට පස්සේ පින්වතුනි ක්ලාන්ත වෙනවයි කියනවා. ඒ වගේම ජරා ජීර්ණ වීම කියනවා. ඉතින් පින්වතුනි මිනිසෙකුගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු දහසක් වුණු කල්ලි මේ දඹදිව තලය බොහෝම සමෘද්ධිමත් වෙනවයි කියනවා. සැප සම්පත් බහුලයි කියනවා. ගම් නියම් ගම් ජනපද පින්වතුනි බොහොම ශාස්ත්‍රීයකව හැදෙනවයි කියනවා. ගෙවල් දොරවල් හැදිලා හැදිලා පින්වතුනි වහලය උඩින් තමයි කුකුලෝ පවා යනවයිනවයි කියලා කියන්නේ. කුකුලෙක් පවා යනවිනවා කියන්නේ වහල උඩින් පින්වතුනි හරියට අවීචි මහා නිරේ නිරිසත්වෝ ඉන්නේ යම්සේද හරියට උණ පඳුරක් තිබෙන්නේ යම්සේද ඒ වගේ මහා ජන ගංගාවක් මේ දඹදිව් තලයේ පින්වත්නි පිරිල ඉතිරිල යනවා කියනවා එතකොට මිනිස්සුන්ගේ ඔය අවුරුදු 84000 80000 කාලයේ පින්වත්නි බාරණස් නුවර බොහොම සමෘද්ධිමත් වෙනකොට ඒකේ තුමති රාජධානියෙත් බොහොම ආහාරත් සුලභව තියෙනවායි කියනවා පින්වතුනි. අවුරුදු 84000ක් ඒකේ තුමති රාජධානියේ ඉන්න නගර වැසියන් වෙන කාලය තුල පින්වතුනි මේ සිව් මහා දිවණිට අධිපතිව සතුරන් දිනා ජයගත්ත සප්ත රත්නයන්ගෙන් යුතු පූත්‍ර රත්නය, චක්‍ර රත්නය, හාත්‍රි රත්නය, ආශ්ව රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය පින්වතුනි ඔය කාලය තුල සංඛ චක්‍රවර්ති උත්තමයෙකු හැටියට පහළ වෙනවයි කියනවා පින්වතුනි. චක්‍රවර්ති මේ චක්‍රවර්ති උත්තමයෝ පින්වතුනි තමුන්ට පුතුන් දහසක් ඉන්නවයි කියනවා දඬුවමින් තොරව ආයුධයෙන් තොරව ධාර්මිකව පින්වතුනි ජයගෙන රජකම් කරනවයි කියනවා ඒ කාලය තුල ලොවට ආරියත් වූ තථාගත සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවාති කියන උතුම් ගුණයන්ගෙන් යුත් අනන්ත බුදු ගුණයන්ගෙන් යොත් ලෝවට අරිහත් වූ තථාගත සම්මා සම්බුද්ධ වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන් තියදුනා. දේවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණියන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ මේ ලෝකයේ සකිය විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ සාරුවක්ඥන් වහන්සේ උතුම් වූ ධර්මීය මම සාක්ෂාත් කළ පරිද්දෙන්ම දේශනා කරනවා. එතකොට අපේ ගෞතම බුදුහාමුදුරෝ විශිෂ්ඨඥානින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාද? ඒ පරිද්දෙන්ම ඒ සාරුවක්ඥන් වහන්සේ සත්‍ය දේශනා කරනවා. පින්වතුනි මොහොතක් කල්පනාවට ගඳ මිනිසයාගේ ආවුෂ ප්‍රමාණය ಗುಣධර්ම දියුණු කරන්න දියුණු කරන්න දියුණු කරන්න වඩන්න වඩන්න පින්වතුනි අසංඛ්‍ය දක්වා ඒ අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙලා ಗುಣධර්මි පිරිහිඳ පිරිහිඳ මිනිසයාගේ අවශ්‍ය ප්‍රමාණය අඩු වෙලා 80000 කාලය කියන්නේ මෙපමණ කාලයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බැරි වෙලාවත් මිනිසෙක්ගේ අවශ්‍ය ප්‍රමාණය අවුරුදු 10 දක්වා අඩු වෙන කාලයක් වෙනවා. ඒකලට කාට කියන්නද පින්වතුනි? බැරි වෙලා හරි තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ නිරේ ගිහින් වැටුනොත්, මව් ඝාතනීය කරන්න සිද්ධ වෙලා අනන්තද පාප කර්මයක් වුණොත් කාට කියන්නද පින්වතුනි? අපේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ සාක්විති රජුරෝ මේ මහා ගංගානම් ගඟේ ගිලිල තියෙන මහා පනාද කියන මහා පාසාදිය ගොඩට අරගෙන පින්වතුනි දුගී මගී යාචකාදීන්ට දම්පැම් පුද පූජා කටයුතු කරනවා කියනවා. මේ ගංගා නම් ගඟේ ගිලිලා තියෙනවා පින්වතිනි මහා පනාද කියන පාසාදයක් අපේ සරුවක්ඥන් වහන්සේ ජීවමාන වැඩ සිටියේදී භාග්‍ය ස්වාමින් වහන්සේ ගොඩට අරගෙන පෙන්වන්ට යෙදුනා. ඉතින් මේ සංඛ කියන රජුරෝ දැහැමේ සෙමින් යුතුව අර වස්තු සම්පත් ආර පාසාදී කලක වාසය කරලා පින්වතුනි ඒ සියල්ලත් අර අතහැරලා අරිහත්තු තථාගත සම්මා සම්බුද්ධෝ මෛත්‍රී බුද්ධ ශාසනේ පැවිදි බිමටපත් වෙනවා කියලා පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අපට සිහිපත් කරනවා පින්වතුනි තමා දූපතක් කොටගෙන වාසය කරන්ට ඕන. තමාම සරණ කොටගෙන වාසය කරන්ට ඕන. ආන් කෙනෙකු සරණ කොට ගන්නට එපා. ධර්මීම සරණ කොට ගන්නට ධර්මයේම පිහිට කොට ගන්නට ඕන අන් සරණක් නැතුව අන් පිහිටක් නැතුව වාසය කරන්නට ඕන මේ සතර සතිපට්ඨාන ධර්මයේ තුලම හැසිරෙන්න මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළදී අපේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ තමුගේ පියාගෙන් උරුමුණු ගෝචරය මේ සතර සතිපට්ඨානයයි මේ සතර සතිපට්ඨාන ධර්මයේ තුල ඔබ හැසිරෙන්නේ හැසිරෙන්න අන්සරණක් එපා අන් පිහිටක් එපා පියාගෙන් උරුම වුණු දෑවැද්ද මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ආවුසේ වැඩිවීමට නම් ඒකාන්ත වශයෙන්ම සතර ඊර්ධිපාද ධර්ම වඩන්ට කියලා අපට අනුශාසනා කරනවා වර්ණයෙන් වැඩෙන්න නම් රූප සම්පත්තිය ලබන්න නම් සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න ඕන සැප ලබන්ට යම් කෙනෙක් කැමති නම් ඒකාන්ත වශයෙන්ම කාමයන්ගෙන් වෙන්වනු පංචකාමයන්ගෙන් වෙන්වනු පළවෙනි දැහන දෙවෙනි දැහන තුන්වෙනි දැහන හතරවෙනි දැහන උපයා සපයාගෙන වාසය කරන්නට ඕන යම් ආකාරයකින් භෝග සම්පත්තියට කැමතිනම් සතර දිශාවට කරුණාව මුදිතාව මෛත්‍රිය උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහරණයන් වඩන්ට යම් කෙනෙක් බොහොම හොඳ බලයක් ලබන්නට කැමතිනම් ආශ්‍රව ශ කරලා පඤ්ඤා විමුක්තිය චිත්ත විමුක්තිය මේ ජීවිතය විශිෂ්ටඥාණයෙන් පසස් කරගන්නට ඔබත් අප්‍රමාදි වෙන්නට ඕන පින්වත් පින්වතුනි බොහොම දුකසේම මැඩලිය යුතුයි මේ ඉපදුණු මැරෙන සංසාරයෙන් සදහටම නිදහස් වෙන්නට මාර බලය තරම් අන් බලයක් මම දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කුසල ධර්මම සමාදන් වෙලා වාසය කරන්ද කුසල ධර්මයන් සමාදන් වෙලා වාසය කරනවා නම් පුණ්‍ය ධර්මෝ වැඩෙනවා කියලා අපේ බුදුහාමුදුරුව අපට දේශනා කළා. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ අපිත් කුසල ධර්මයන් සමාදන් වෙලා අප්‍රමාදීව ගෞතම බුදු සසුන තුළ සැබෑ ආරසාව රැකවන නිම සලසා ගන්නවා කියලා උදාර වූ පුණ්‍ය සිතුවිල්ලක් ඇති කර ගන්නට ඕනේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නාවාන පිටිය ගෙදර මිහිරිගම අමාවිල් අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මාරස්සන ජාකර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you.